ආලෝකය සංරක්ෂණ පුස්තකාලය ඇසුරින් එක්දහස් නමසය අසූහයි වසරේ මාර්තු මාසේ විසි නමවන දින ප්‍රචාරය කරන ලද ලංකාවේ පුත්තලම ප්‍රදේශයේ පදිංචි පෘතුගීසි ජන වර්ගයට අයත් ජනවාර්තිකයන් පිළිබඳව නිෂ්පාදනය කෙරුණු ජන සංගායන වැඩසටහන අද ඔබේ ශ්‍රවණය. ජන සංගායනා අපගේ විශේෂ විකාශනය සඳහා ජන සංගානා සමග අපි මෙවර මුලින්ම පුත්තලමට යනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාංශයේ අංශ ප්‍රධාන අයිවි එදිරිසිංහත් අප සමග පුත්තලමට ගියා. එහි ජීවත් වන කැප නමින් Tamanව හඳුන්වා දෙන කුඩා ජන සමූහයක් අපට මුණ ගැසුණා. පුත්තලමේ නගරයට ආසන්න සිරම්බි අඩිය සහ ගුඩ්ෂෙඩ් යන ස්ථාන දෙකේ මෙම ප්‍රජාවට අයත් පවුල් 15ක් පමණ වර්තමානයේ ජීවත් වෙනවා. සුවා නොමිකි මිඤ්ඤා නොමි මිසෙලියා. සුවා තේරා උන්දි. සුවා ඉදාදි කිතාන්තු. ඔසේ ඉස්කෝලා යහොයි. ඔසේ ඉස්කෝලා කිතාන්තු ඉරේ යප්‍රෙන්දි. සුවා කාදා කිතාන්තු කඩේ රති. ඔසේ යා කදා කිරියාන්තා කිතාන්තු තේ. සිපියුගිතාන්ත පෙසන්තේ මීට ශතවර්ෂ ගණනාවකට පෙර අප්‍රිකානු මහද්වීපයේ රටකින් මෙරටට සංක්‍රමණය වී ක්‍රමානුකූලව සිංහල සංස්කෘතියට හැඩගැසුණු ජන කොටසක කතාන්තරය මේ කුඩා ප්‍රජාවේ ඉතිහාසයෙන් කියවෙනවා. මෙම ප්‍රජාවේ ජනයා පුත්තල මේ හැරුණ විට දිවයිනේ, තබ්බෝව, පුලියන් කුලම, මිහින්තලේ, ත්‍රිකුණාමලය සහ කොළඹ යන ස්ථානවල ජීවත් වෙනවා. ඇයි මේ ජනතාවට අපි කැෆර් කියලා කියන්නේ? ඉතින් අපිට දන්නේ නැහැ. ඉතින් කැෆර් කියලා කියන ඉතින් අපේ ඉතින් තවත් එකක් මේ ඔළුව කොම පොකුටු වල තියෙනවානේ ඉතින්. පොකුටු මිනිස්සු ඉතින් කැෆර් මිනිස්සු තමයි ඉතින්. ආ ආ මේ කොණ්ඩෙන් තමයි කියන්නේ. කොණ්ඩෙන් හොයාගත්ත හැකි. ක්‍රිස්තු වර්ෂ 1500න් පසුව යුරෝපීය ජාතීන් මිහිතලයේ සෙසු ප්‍රදේශවලට ව්‍යාප්ත වීමේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස මේ දිවයින තුල කැෆර් ප්‍රජාවේ උපත සහ විකාශනය අපට හඳුන්වා දිය හැකිය. යුරෝපීයන් අප්‍රිකානු මහද්වීපයෙන් මිනිසුන් අල්ලාගෙන ඔවුහු ලෝකයේ වෙනත් රටවලට වහලුන් ලෙස අලෙවි කර බව අපි දනිමු. මෙවැනි ක්‍රියාවලියක් සිදුවෙමින් පවතින ඓතිහාසික යුගයක යම් අවස්ථාවක මේ ජනයාගේ මුතුන් මිත්තන් ශ්‍රී ලංකාද්වීපයට පාතබු බැව් අපට පැවසිය හැකිය. බුද්ධ කාලයේ ඔන්න අපිව ඒගොල්ලන්ව ගෙනාවලු. ඔව්. ඒගොල්ලන්ගේ තාත්තලා අම්මලා තාත්තලා ඒගොල්ලෝ පොඩි කාලේ එන්න ඇති. දන්නේ නැහැ. ඒ ඇවිල්ලා ඔය ත්‍රිකුණාමලේ යුද්ධයක් වෙලා ගියයි කියනවා. ඒ ගිය වෙලාවේ ඒ යුද්ධෙන් දිනුවෙන් පස්සේ ඒගොල්ලෝ ඔක්කොටම ආණ්ඩු ආරක්ෂාවක් දීලා තියෙනවා. ලුණු ආලම්බේ, කච්චේරියේ ඔය හැමතැන වැඩවල් දීලා තියෙන හිටපු ඇයින්ට. පංගුවක් ඇය ගියාලු. ඒ හිටපයින්ද තමයි මේකේ අක්කරේ අක්කරේ ඔක්කොම ඉඩම් දීලා තින්නේ මේ තුනේ කන්නේ. කැෆෝ කියන්නේ අපේ ඉස්සර ඉස්සලා අපේ මුතු මුත්තන් උන්නේ ඒ ගමට තමයි කැප කියලා කියන්නේ. ඒක මගේ දැනුම මේ හැටියට දකුණු අප්‍රිකාවේ එක දූපතක් කැපා කියලා තියනවලු ඒකේ වාසය කරපු මිනිස්සු තමයි කැප කියලා කියන්නේ. ආ එතකොට මේ එහෙ දකුණු අප්‍රිකාවේ දූපතේ ඉඳලා මේ ලංකාවට ආපු අයනේ. එතකොට මේ ලංකාවට ආවේ කොහොමද කියලා කියන්න පුළුවන්ද රණාමිට? ඒ දූපතේ ඉස්සර හිටියා මේ කැප මේ මිනිස්සු එමු ඒගොල්ලෝ මේ ඉංග්‍රීසි කාරයෝ වහල්ලු වශයෙන් අල්ලගෙන තියෙනවා අල්ලගෙන ඒගොල්ලන්ගේ මේ රටවට ගෙනියලා තියෙනවා ගෙනියලා මේ ලංකාව ඒගොල්ලන් අල්ල අල්ලන් පස්සේ ලංකාවට ගෙනල්ලා තියෙනවා ගෙනල්ලා මේ 1915 15 මේ මහනුවර මේ අල්ලන්න යුද්ධ කරපු වෙලාවේ මේ අපිවත් මේ ගෙනියලා තියෙන යුද්ධෙට කියන විදිහට අපේ ආධාරයෙන් තමයි ඒගොල්ලන් ඒ යුද්ධේ දිනුවේ කියලාත් මට දැනගන්න ලැබුණා. ආහා ඉංග්‍රීසි ජාතිකයෝ මහනුවර අල්ලගත්තේ මේ රාජිතින් රජුව පරාජය කරලා පරාජය ඒ යුද්ධ දිනනත් මේක ජාතිකයෝ හුඟක් හේතුණයි. අපි ආවේ ඇවිල්ලා මේ හිටිය කපිතාන් රත්නායක මුදියන් සීයලා. ඔව්. එක්කෙනෙක්. එයා තමයි මේ අපිව ගෙනලා පාලනය කළේ. ආහ්. සොල්දාවි වලදී. මැඩගස්කාර ඉඳලා. ආ මැඩගස්කාර වල ඉඳලා මේ කපිතාන් රත්නායක මුදියන්සලාගේ කපිතාන්. මොන කාලෙද කියලා ඒ 1814. ආ 1814. ඒ කොහොමද? පෘතුගාසි කාලයන්ටයි හොලන්ද කාලයන්ට මැද්දි. පෘතුගීසි කාලයන්ටයි හොලන්ද කාලයන්ට මැද්දි. හොලන්ද කාලයන් තමයි ගෙනලා තියෙන්නේ බ්‍රිටිෂ් ගවර්න්මන්ට් අනුභවය. ආහ් හැබැයි මෙහෙමයි 1814 කියලා කියන්නේ බ්‍රිතාන්‍ය කාලේ. බ්‍රිතාන්‍ය කාලේ. එතකොට ඕලන්දියෝ තෙලෝලා බ්‍රිතාන්‍ය කාලේ. ආ බ්‍රිතාන්‍ය කාලේ තමයි තියෙන්නේ. ඒක ඒක මට කියවන්නේ ළඟදී ඇලෙක්සැන්ඩර් කියලා කෙනෙක් හිටියා. ආහා. එයා තමයි මට කියවදුන්නේ. මේ පෘතුගීස් කාලේ කියලා කියනවා ඕලන්ද කාලේ කියලා කියනවා ඒවා බොරුලු. එතකොට මොනවටද එහෙම ගෙනල්ලා තියෙන්නේ? ගෙනල්ලා සෝල්ජර්. සෝල්ජර්. හමුදාවේ හමුදාවේ ඔව්. මේ කපිතාන් කියන රත්නාගේ මුදියන්සේ ඇවිල්ලා එයා තමයි ඒකේ කොමන්ඩර්. කැපා ජාතිකයින්ගේ මෙරටට පැමිණීමේ දිනය අපක්ෂපාතීව සිතා බලන්නෙකුට විවාදයට තුඩු දෙන කරුණක්. කෙනෙකුට ඔහු මෙරටට පැමිණියේ පෘතුගීසි කාල පරිච්ඡේදයේයි කිව හැකි අතර තවෙකෙකුට කැප ප්‍රජාවේ සමාජිකයන් පවසන පරිදි ඔවුන් පැමිණියේ බ්‍රිතාන්‍ය කාල පරිච්ඡේදයේදීයි පැවතිය හැකිය. පෘතුගීසින් අප්‍රිකාවේ සමහර රටවලට සම්ප්‍රාප්ත වීමත් සමග ඒවායේ එම භාෂාව කතා කරන ජනගහනයක් ඇති වුණා. එවැනි රටකින් පසු කාලයේදී මේ මිනිසුන් ලංකාවට පැමිණිය අය ඉදිරිපත් කරන මතය සම්පූර්ණ වශයෙන් අපට ඉවත දාන්නට බෑ. කැප ප්‍රජාවේ සමහරුන්ට අනුව ඔහු මුලින්ම පැමිණියේ දකුණු අප්‍රිකාව අසල පිහිටි කැපානම් දූපතෙන්. තවත් සමහරුන්ට අනුව ඔවුන් මෙරටට පැමිණියේ මැඩගස්කා වලින්. කෙසේ නමුත් කැපානමින් දූපතක් දකුණු අප්‍රිකාව අසල වර්තමානයේ අපිට දකින්නට ලැබෙන්නේ නැහැ. මේ පුත්‍රම් ප්‍රදේශයේ මේ දැනට ආණ්ඩු විරක්ෂාව රජේ රාජකාරී මේ මේ රක්ෂා කරනවා පවුල් එතන 20ක් විතර ඇති. මොන වගේ රස්සාවල්ද කියන්න පුළුවන්ද කරන රස්සාවල්? දන්නේ හැටි. මේ පුත්‍රසෝ මේ මේ ලුණුලේවා ඉන්නවා. ආහා. සිමෙන්ට් ෆැක්ටරියේ. ආහා. ඉස්පිරිතාලේ. ආහා. ආරෝග්‍ය ශාලාවේ. අච්චේරියේ. ආහා. මම ග්‍රාම සේවක. එතන තමයි ඉන්නේ. ආ ඒක දැන් ওই ලුණු ලේවායේ ඒ රස්සාවල් කරන අය මොන වගේ රස්සාවල්ද කරන්නේ? කම්කරු රස්සාවල්ද? මොරකරු වශයෙන්. ඒතර ඉස්පිතාලේ රස්සාවල් කරන අය මොන වගේ රැටෙන්ඩන්. ඒතර කච්චේරිය වගේ තැනක රස්සාවල් කරන කච්චේරියම පියොන් ආ පියොන් හැටියට. දැන් එහෙම නැතුව අපි කියමු මේ ස්ටාෆ් ඔෆිසර් ඒ වගේ රස්සාවල් කරන ස්ටාෆ් ඔෆිසර්ස් කවුරුත් නෑ අපේ. ස්ටාෆ් ඔෆිසර් ඊගාවට ලිපිකරු රස්සාව කරන ලිපිකරු රස්සාව නෑ කවුරු. ඒ කියන්නේ ඔක්කොම අර වට්ටමේ රස්සාවල් කරන අය තමයි ඉන්නේ. කැප ප්‍රජාව ශතවර්ෂ ගණනාවක් තිස්සේ මේ දිවයිනේ ජීවත් වුණත් එහි අභ්‍යන්තරික විභේදායනයක් සිදු වී නැහැ. සියලු දෙනාම සමාන භෞතික තත්ත්වයන් යටතේ ජීවත් වන්නේ. ඒ ප්‍රජාව ඒ ප්‍රජාවේ බොහොම පොහොසත් මිනිසුන් එසේම වෛද්‍ය, ඉංජිනේරු, පරිපාලක වැනි වෘත්තීන් යෙදෙන අය දක්නට ලැබෙන්නේ නැහැ. ඔහු බොහොම දෙනෙක් කම්කරු මුරකරු සාත්තු සේවිකා වැනි රැකියාවල නිරත වෙන්නේ. අතලොස්සක් කෘෂිකාර්මික කටයුතු වල නිරත වෙනවා. පසුගිය ශතවර්ෂ එකහමාර තුල දිවයිනේ ධනවාදී වර්ධනයක් ඇතිවත් මේ ප්‍රජාවේ ඊට අනුරූපව අභ්‍යන්තරික විභේදායනයක් ඇති නොවුයේ පුළුල් ප්‍රජාව විසින් නොවුහු කොන්කොට තැබීම නිසාද යන ප්‍රශ්නය අපට අසන්න පුළුවන්. Ay, Ayo oh, signor Sant'Antonio, tua bella innamorata. ยกาญาญาปัญญาปัญญา ගන්නේ මේ නත්තල තමයි අපේ උත්සවය. ඔය නත්තල කොහොමද ගාලාමිලා එක මේ විනෝද වෙන්නේ කොයි විදිහට? අපි නත්තල් පූජාවට ගිහින් ඇවිල්ලා හිටන් ඒ කියන්නේ 24 වෙනිදා රෑ 24 වෙනිදා රෑ 12ට පූජාවට ගිහින් එනවා. ඇවිල්ලා හිටන් එදා නෙමෙයි මේ 25 වෙනිදා. මේ උදේට ඉතින් උදේ ඉඳලා හිටන් සෑ වෙන කලින් එළි වෙන කලින් හරි අනිද්දා එළි වෙන කලින් හරි අපි උත්සවය ගන්නවා මේ බොනවා කනවා නටනවා මේ අපි සින්දු කියනවා ඒක බොනවා කනවා කියන්නේ කැම්බීම් කැම්බීම් මේ කැම්බීම් මොන වගේද මස් මස් මේ එළවලු වර්ග තමයි ඒක කැවිලි හරි මේ මොනවද කැවිලි වැඩි අපි මේ කේක් තමයි කේක් ඔව් එතකොට ඔය නටනකොට කියන ගී සින්දු අරම පෘතුගීසි භාෂාවෙන් ඔව් ඒක පෘතුගීසි භාෂාවෙන් මේ ප්‍රජාවේ සමාජිකයන් සාමාන්‍ය මට්ටමේ මිනිසුන් වුවත් ඔවුන්ගේ ජීවිත ලීලාව මහත්සේ රෝමානු කතෝලික ආගමෙන් බටහිර සංස්කෘතියෙන් බලපෑම් ලැබ තිබෙනවා. විනෝදාත්මක ජීවිතයක් ගත කිරීම මේ ප්‍රජාවේ දක්නට ලැබෙන වැදගත් ලක්ෂණයක්. කාබී ඔවුන් අතර පවතින පෘතුගීසි භාෂාවෙන් ගැයෙන සින්දු ගායනා කරමින් ප්‍රීතිමත් අවස්ථා ඔවුහු ගත කරනවා. පුළුල් සමාජයේ මිනිසුන් අතර දක්නට ලැබෙන උපයන මුදල් වලින් කොටසක් ඉතිරි කරගෙන ජීවිතයේ වෙනස් අංශවල දියුණුවක් ඇති කර ගැනීමට උත්සාහ කිරීම මේ ප්‍රජාව තුළ දක්නට ලැබෙන්නේ අඩු ප්‍රමාණයකින්. තම නිවාස වහලට පොල්ලතු කටුමැටි බිත්ති යනාදීන් සමන්විත වුවත් ඔහු ඒවා සහ අවට පරිසරය ඊටමත් සිත දෙගන්නා ලෙස පවත්වාගෙන යනවා. රොස්කාන්තයෝ මොගිරි බාලංගා මුරුදී රුදී රොස්කාන්තයෝ මොගිරි බා අපි මනමාලය පහුවෙන්දා උදේට අපි ඉතින් කසාද බැඳලා දා පහුවෙන්දා උදේට එළියට ගන්නකොට අපි කියන සින්දුව. ප්‍රජාවේ සමාජිකයන් විවාහ પ્રાપ્ત වීම වැනි ජීවිතයේ වැදගත් අවස්ථා සම්ප්‍රදායානුකූලවත් උත්සවාකාරයෙන්ුත් පවත්වනවා. ආ අම්මලාට අట్లా හොයලා දීලා තමයි බැන්නේ. ආහා ඒ කියන්නේ මේ යෝජනාවක් මත ඔව් යෝජනාවක් මත දැන් එහෙම කතාද බඳිනකොට අපි දන්නවා දැන් සමහර අය මේ කේන්දර බලලා කේන්දර ගැලපෙනවද කියලා එහෙම තමයි මේ තීරණය කරන්නේ. ඔව්. මේ රාලාමිකේ කසාදි තීරණය කරනකොට ඒව එහෙම මොනවද කරාද? නෑ අපේ ජාතිය කේන්දර මොකුත් බලන්නේ නෑ. අපිට කවුරුත් හිතනොත් බඳිනවා නැත්නම් අම්මලා යෝජනා කෙරුවොත් බඳිනවා අපි කේන්දර බලන්නේ අපි. ආහ්. එහෙම යෝජනා කරාම බලන්නේ යනවාද ඒ කියන්නේ? ඔව් බලන්නේ යනවා. ආ ඒ ගෙදරට බලන්නේ යනවා. ඔව් ගෙදරට බලන්නේ යනවා. තමයි නියම කරනවා මුදු මාරු කරන්න කියලා. එතකොට මුදු මාරු කරන දිනේට මේ මේ මනමාලයාව අම්මා තාත්තා නාය සේරම එකාගෙන එක කරගෙන මනමාලිය දිහාට යනවා. මනමාලිය දිහාට ගියා නම් ඉතින් අපිත් මුද්දක් ගෙන මේ ගෙනියනවා ඒගොල්ලොත් මුද්දක් හරි ගස්සනේ. ඉතින් ගිහින් එතන මේ ඒගොල්ලන් අපිට මේ මේ සංග්‍රහ කරලා මනමාලට කියනවා මේ මනමාලයට මුද්ද දාන්න කියලා මනමාලයට කියනවා මනමාලි මුද්ද දාන්න කියලා. ආහ් ඊට පස්සේ මේ කැමත අහන ඉස්සරහ දෙන්නම් කැමත කැමති කියලා. ආහ් ඉතින් දෙන්නම කැමති කියනවා නම් මුදු මාරු කරන්න කියනවා දෙන්නම මුදු මාරු කරලා ගන්නවා. ආහ් මාරු කරලා එතන මේ මේ ගොඩක් මේ තීන්දුව කරන කවදාද මේ උත්සවය ගන්න කියලා. ඒක කියලා එතනම අහවල් වෙන දට උත්සවය ගන්නවා කියපුවම ඉතින් එදාට ඉස්සරහලා ස්වාමි ගාවට යනවා අවසර ගන්න කියලා. ගිහින් ඉඳන් නම් දෙනවා. ස්වාමී ගාවට දෙන්නා ගිහිල්ලා නම් දීලා හිටන්. එනවා ගෙදර ඇවිල්ලා හිටන් ඒ උත්සව දවසට පල්ලියට ගිහින් මම ස්වාමීගේ බාරෙන් විවාහය. දැන් මුදුමාරු කරන දිනේදී මුදුමාරු කරන්න ඉස්සෙල්ලා කැමතිද නැද්ද කියලා අහන්නේ කවුද? අහන්නේ මේ අම්මා අපේ ඒගොල්ලන් තහන ඒගොල්ලන් ගන්න වැඩි හිටිය කවුරු හරි අහනවා. ඒ කවුද වැඩි හිටිය අහන්නේ? අපේ පැත්තෙන් අහනවා නැත්නම් ඒගොල්ලන්ගේ පැත්තෙන් අහනවා. ඔව් ඒක තමයි කවුද? නෑකමට ගත්තේ කවුද? නෑකමට අපි 100 කෙනෙක් වෙන්න පුළුවන්. ආ 100 කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැතුව දැන් මේ මේ කාන්තාවගේ තාත්තම්මවත් මේ රාලහම්ගේ තාත්තම්මවත් නෙවෙයි අහන්නේ. ආ ඊට වඩා වැඩි කෙනෙක් අහනවා. අදිට ඉහින් එනවා. ඔව්. ආපුවම කේක් වයින් කේක් කපනවා. කේක් කපලා කේක් වයින් අල්ලනවා ගිහිල්ලා ඉන්නේ කොහටද ඒ කියන්නේ මේ සාමි පුරුෂයාගේ ගෙදරටද භාර්යාවගේ ගෙදරට භාර්යාවගේ මනමල්ල දිහාට තමයි යන්නේ ආ මනමාලිගේ දිහාවට යන්නේ ආ ගිහිල්ලා ගිහිල්ලා එතනින් මේ කේක් වයින් අල්ලනවා ආ අල්ලලා ඉතින් ඒක ඉවරණය පස්සේ එතන මේ දවල් කෑම වෙන කලින් එතන සින්දු කියලා මේ විනෝද වෙනවා පසුගිය ශතවර්ෂ කිහිපය තුල මෙම කැෆේ ප්‍රජාව පුළුල් සිංහල හෝ ද්‍රවිඩ ප්‍රජාවට අවශෝෂණය වීමේ ක්‍රියාවලියක් පැවති බව අපට කිව හැකිය. එය කැප ජාතිකයින් සිංහල හෝ ද්‍රවිඩ ජාතිකයින් සමග විවාහ වීමේ ක්‍රියාවලිය තුලින් සිදු වී ඇත. ඒ අනුව තව ශතවර්ෂ කිහිපයකදී ලොවේහි ජනගහන ව්‍යාප්තියේ ප්‍රබල වෙනසක් සිදු නොවුවහොත් මේ දිවයිනෙන් කැප ප්‍රජාව වියකී යනු ඇතැයි කෙනෙකුට පැවසිය හැකිය. ඒ සම්බන්ධයෙන් ප්‍රජාවේ වැඩිමහලු සමාජිකයින් ආවේගික හැඟීම් දක්වන අතර තරුණ සමාජිකයින් උපේක්ෂාවෙන් සිටින බැව් කෙනෙකුට කිව හැකිය. පංගකේ ගියලු. ඒ හිතපයින්ද තමයි මේකේ අක්කරේ අක්කරේ ඔක්කොම ඉඩම් දීලා තින්නේ මේ තුනේ කන්නේ. ඒවා ඉතින් ඒගොල්ලෝ විකුණා ගත්තා. එහෙමත් ඉතින් ඔය අපේක්ෂණාම තමයි මේ ඉතුරු කරාගෙන මේ තියලා අපි ඉන්නේ තවම. මගේ මිනිහා. දැන් අවුරුද්දක් එන යාන්ත්‍රා වෙලා. ඉතින් මේ අනිත් අය නෑ ඔක්කොම වැඩිම සිංහල උදවිය ඉන්නේ. දැන් ඉතින් එක එක්කෙනා මැරිච්චය මැරුණා. ඉතින් දරුවෝ දීපු දියාවලට ගියා. ඉතින් ළමයි එක එක જાති මිනිස්සු අරගෙන ගියා. ඉතින් එහෙමෙන් එවුවා. එතකොට දැන් අම්මගේ තාත්තයි අම්මයි ඒකන්දි සිංහල භාෂාව දැනගෙන හිටියද? ඒගොල්ලෝ සිංහල දන්නවා. ආ සිංහල දන්නවා. හැබැයි සිංහල දෙකම දන්නවා. දන්නවා. ඒ කන්දේට ඒකට හොඳ වෙන භාෂාවක කතා කරන්න පුළුවන්ද? ඔව් අපේ පෘතුගීසි භාෂාවත් කතා කරනවා. ආ ඒ කියන්නේ දැන් අම්මගේ අම්මයි තාත්තා එහෙම හොඳට පෘතුගීසි භාෂාවෙන් කතා කරනවා. කතා කරනවා. කියන්නේ අම්මට දරුවෝ කී දෙනෙක් ඉන්නවද? මට ඔක්කොම 9 දෙනෙක්. ආ දරුවෝ 9 දෙනෙක් ඉන්නවා. පිරිමි දරුවෝ කී දෙනෙක්ද? පිරිමි පහයි ගෑනු හතරයි. ඉතින් පිරිමි දරුවෝ මේ විවාහ වෙලා තින්නේ. ඔව් ඔක්කොම විවාහ වෙලා. ඒගොල්ලෝ විවාහ වෙලා තින්නේ අම්මගේ ජාතිය ඒගොල්ලෝ එක්කද? නෑ සිංහල උදවියක් තියෙනවා. සිංහල. ඔව්. එක්කෙනෙක් තුන් දෙනෙක්ම සිංහල ගෑනු අරන් තියෙන්නේ. අනිත් තුන් දෙනා මේ ඔව්. ආ එතකොට දැන් ග්‍රාම සේවක අරන් ඉන්නේ අපේ මස්සිනා කෙනෙක්ගේ දුවේ. දැන් ඉතින් මේ ළමයාත් අපි එක්කෙනෙක් තමයි. කෑම જાති මොනවද තියෙන්නේ? සාමාන්‍ය කනකොට විශේෂ කෑම જાති තියෙනවද? මම කිය සිංහල මිනිස්සු ළඟ නැති යම් යම් කෑම જાති නෑ නෑ නෑ නෑ. එහෙම නෑ. සිංහල මාංශය කන බොනේ වුවම තමයි අපි කන්නේ. නෑ විශේෂ උත්සවවලදී එහෙම කිසි දෙයක් අමුතක් නෑ. කැවුම් කොකි සවවා කිසිපත්. මං අහලා තියෙනවා වෙන වෙන ಜಾති මිනිස්සු වෙන වෙන ಜಾති කරනවායි කියලා. අපි මුකුත් භාවිතානේ අපි සිංහල මිනිස්සු වගේම තමයි භාවිතාව. සියලු දේම. ඇත්තටම මහතිය තව මං හිතන අවුරුදු 4ක් 5ක් 6ක් 7ක් යනකොට කොටින්ම අපේ මිනිස්සු නැහැ. ඔව් ඉතින් ඊගාවට සිංහල වෙනවනේ සිංහල උදවිය අරගෙන ඉතින් කිඩියට ඔව් ඒක තමයි එහෙම තමයි ඉතින් මේ වෙලා යනවා තමයි ඔව් ඉතින් પરම්පරා දෙක තුනක් යනකොට මේ සම්පූර්ණ සිංහල වෙනවා ඒ කියන්නේ දැන් විවාහ වීමේදී එහෙම මේ කැප ගෑනු ළමයි ලන්සි සිංහල අය බැඳලා තියෙනවා ඊට පස්සේ සමහර වෙලාවට කැප පිරිමි ළමයි සිංහල ලන්සි ඒ විදිහට ගැහණු බැඳලා තිනවා ඒ විදිහට සෑහෙන්න මේ අනිත් ඇත් එක්ක මේ සම්බන්ධකම් ඇති වෙලා තියෙනවානේ දැන් මේ ප්‍රදේශය ගත්තාම මේ එහෙම කොච්චර ඉන්නවද මේ එහෙම මිත්‍ර විදියට විවාහ වෙලා අපි කිමු කැෆ අය සිංහල අය හෝ දෙමළ හෝ ලන්සි හෝ බැඳලා කොච්චර පවුල් ඉන්නවද පවුල් පහක් විතර ඇති පවුල් පහක් විතර මේ ප්‍රදේශයේ අයින්නවා. එතකොට ඒ ඇත් එක්ක තාසරේ එහෙම තියනවද? ඔව්. අපි ශාසනය වශයෙන් හොත් එක. ආ. මේ ඊට පස්සේ eh, දැන් අපි ගත්තොත් මේ සිංහල මිනිස්සු එහෙම ඒ අය අතර තියෙනවා සාමාන්‍යයෙන් ওই කුල ක්‍රමය කියලා එකක් ගොවිගම කරාව දුරාව එහෙම කියලා. දැන් මේ කැෆ eh, මේ කණ්ඩායම ගත්තාම eh, කැෆ අය අතර ඒ වගේ වෙනස්කම් තියෙනවද? අපි ගම කිසි වෙනසක් නැහැ. දැන් කැෆ අය තමන් කියන්නේ කැෆ කණ්ඩායමටයි තියෙනවා. ඒ හැරෙන්න වෙන ඒ ඇතුලේ වෙන මොකුත් වෙනස් නැහැ. කිසි මේ කුල වේදයක්. රාණාමේ දැන් රාණාමිලගේ කැෆර් ජාතිකයේ මූලික භාෂාවනේ පෘතුගීසි භාෂාවනේ. ඒ රාණා පෘතුගීසි භාෂාව හොඳට දන්නවද? ඔව් මට කතා කරනකොටම තේරෙනවා. වචන දෙකක් මේ කියන්න පුළුවන්. මේ මේ හොඳට කතා කරන්න මට ඒ කියන්නේ රාලාමගේ ළමයින්ට මම හිතන්නේ කොහොමද ඔය භාෂාව බෑ නෑ ළමයින්ට කොහොමද බෑ ඒ කියන්නේ දැන් මේ ඒ ඒ ඒ සම්බන්ධකම් මේ සංස්කෘතිය අංග සම්පූර්ණ ගිලිලා යනවා ඔව් දැන් එන්නේ ඉතින් රාලාමේකට කැමතිද නෑ මේ හිතට දුක තමයි. ඉතින් කරන්න දෙයක් නෑ. මේ සමාජ මාර වෙලා යන හින්දා ඉතින් අපේ ළමයින් ඒකට උනන්දු වෙන්නේ නෑ. ඒකෙන් ඉතින් කරන්න දෙයක් නෑ. ආ මේ රාලාම හිතන්නේ මොකද්ද ඒක එහෙම වෙන්නේ කොහොඳද නරකද? ඒ මේ අපේ ಜಾති වශයෙන් නම් ඒක නරකයි. ආ. අපි භාෂාව මේ මේ සේරම නැතු වෙන කරන නරකයි තමයි. ආ. එහෙනම් මේ මේ කරන්න මේ මේ විදියක් නැහැ දැන් ඉතින් සේරම මාරු වෙලා මේ සිංහල අය මේ අනිත් අයගෙන් එකම් කලම් වෙලා යන නිසා ඒක වළක්වන්න බැරි දෙයක් කියලා තියෙනවා. දැන් අයියා එහෙම අකමැත්තක් දැක්කුවා මේ කැෆ මේ සමූහයේ තිබෙන සිරිත් විරිත් මේ වෙනත් දේවල් දැන් ක්‍රමානුකූලව නැති වීගෙන යනවායි කියලා. උදාහරණ හැටියට දැන් ගත්තොත් පෘතුගීසි භාෂාව අම්මා කතා කරනවා අයියට කතා කරන්න බෑ තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ අනුව තව අවුරුදු 50ක් 100ක් යනකොට ඒවා සම්පූර්ණයෙන් නැති වෙලා යනවායි කියලා. ඊට පස්සේ සම්පූර්ණම සිංහල මිනිස්සු වගේම වෙනවායි කියන එක. මේ සරත්ගේ සාමාන්‍යයෙන් අදහස මොකක්ද දැන් මේ සරත් ඊට වඩා තරුණ පරම්පරාවේ අවුරුදු 30යි වයස. මොකක්ද හිතන්නේ ගැන? දැන් මේ කැප සමූහය හැටියට ඒ සමූහයට සීමා වුණු දේවල් තියෙනවට කැමතිද? එහෙම නැත්නම් ඒවා නැති වෙලා ඉතින් සම්පූර්ණ වශයෙන්ම මේ සිංහල සමූහයක් හැටියට මේ කැපර් ජාති කියලා දැන් මේ ඉන්නේ මේ කට්ටිය විතරයි. ඔව්. දැන් අපේ භාෂාව කියලා දන්නේ අපේ අම්මා විතරයි. ඔව්. ඊට පස්සේ ඉතින් අම්මා නැතිච්ච එක දවසකට අපි ඒ භාෂාව අපි දන්නේ නැහනේ. ඔව්. සින්දුන එකක් දෙයක් දන්නවා අපි. ඔව්. ඊට පස්සේ ඒ වගේ තමයි ඉතින් මේ අම්ම නැතිච්ච වෙලාවකට මේ භාෂාත් ඔක්කොම ඉතින් හැමෙන් අඩ පණේලා නැතරම් නැතුලා යයි. ඔව්. යයි කියලා තමයි හිතන්නේ. ඔව්. ඒක ගැන මේ සරත් හිතන්නේ මොකද්ද? ඒක ගැන සතුටක් හිතෙනවද දුකක් හිතෙනවද එහෙම? මොකද්ද සතුටක් හිතෙන්නේ නැහැ ඉතින්. ඔව්. දුකක් තමයි හිතෙන්නේ. ආ. ඔසේ සීසිය හරි. जैसे गवर्नमेंट से किस दिन की ना सुबह देगी උපජාතිකයන් අතර නිතරම තම නම මුලට පියාගේ නාමයේ යොදා ගැනීමක් දක්නට ලැබෙනවා. එනම් මාකස් ජෝසප් එලියස් සහ මාකස් ජෙරෝම් එමලියානා යන දෙදෙනගේ පියා මාකස් නම් වෙනවා. මේ ප්‍රජාවේ විවාහ වලින් බහුතරය එහි සමාජිකයන් අතරම තවමත් සිදු වෙනවා. ඒ අනුව කෙනෙකුගේ සහකාරිය හෝ සහකාරයා අනිවාර්යෙන්ම නෑදෑයෙක්. කෙසේ නමුත් ඇවැස්ස නෑන මස්සින හෝ ඥාතිත්වය අනුව දුරින් නෑන මස්සින වන අයාතර විවාහය ප්‍රජාව අගය කරන බවක් දක්නට තියෙනවා. එසේ නමුත් විවාහය සම්බන්ධයෙන් කෙනෙකු තම ලේලිය එනම් මවගේ සහෝදරයාගේ දියණියගේ දියණිය විවාහ කරගත් අවස්ථාද දක්නට ලැබෙනවා. විවාහය සාමාන්‍ය වශයෙන් ඔවුහු උත්සවාකාරයෙන් සහ චාරිත්‍රානුකූලව කරනවා. ඥාතිත්ව සම්බන්ධතා මේ මිනිසුන් අතර බොහොම ප්‍රබලයි. විවාහක දියණියන් තම ස්වාමියාගේ මරණය වැනි අකරතැබ්බවලදී නැවතත් තම මාපියන්ගේ පවුල වෙතට සහායපතා යෑම දක්නට ලැබෙනවා. කාන්තාවක් තම මුණුපුරන් මිනිපිරියන් තම නිවසේම රඳවාගෙන රැකබලා ගැනීම ඔවුන්ගෙන් දෛනික ජීවිතයේදී තම වැඩවලට උදව් ලබා ගැනීම යනාදී ලක්ෂණ මේ ප්‍රජාව තුල අපට දැක ගන්නට පුළුවන්. පුත්තලම සිරම්බියාදී සහ ගුජ්ජිත් ප්‍රදේශවල පටිගත කරන ලද ජන සංගායනා වැඩසටහන PMA මිසේලියා මහත්මියගේ පවුලේ අයගේ මූලිකත්වයෙන් පටිගත කරන ලද වැඩසටහනේ උපදේශකත්වය සහ මෙහෙයුම කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ අධිපති ආචාර්ය අයිවි එදිරිසිංහ. නිෂ්පාදන සහාය කුලරුවන් කුසුම්තිලක. තිලක් ජයරත්න සහ නිමාල් සෝවිස්ගේ නිෂ්පාදනයක් ජන සංගායන. එක්දහස් නමසය අසූ හය වසරේ මාර්තු මාසේ විසි නම වන දින ප්‍රචාරය කරන ලද ලංකාවේ පුත්තලම ප්‍රදේශයේ පදිංචි පෘතුගීසි ජනවර්ගයට අයත් ජනවාර්ගිකයන් පිළිබඳව නිෂ්පාදනය කෙරුණු ජන සංගායනා වැඩසටහන අද ඔබේ ශ්‍රවණයට ගෙන ආවේ. සංරක්ෂණ පුස්තකාලය ඇසුරින් ඔබ වෙත ගෙන ආවේ සුරිකා පෙරේරා.